සෙනසුරාදා හවස 7 සිට 9 දක්වා පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් Zoom සහ YouTube මගින් පවත්වනු ලබන සජීවී ධර්ම දේශනා මාලාවට පැමිණි ඔබ සියලු දෙනා සතුටින් පිළිගන්නවා. මාස ගණනාවක් තිස්සේ අප ඉගෙන ගත්තේ අනුරුද්ධ සූත්‍රයේ ඉගැන්වෙන මහා පුරුෂ විතර්ක ගැන. එහි හත්වැන්න වන මෙම ධර්මය ප්‍රඥාව ඇති පුද්ගලයාටයි ප්‍රඥාව නැති පුද්ගලයාට නොවේ යන්න අප ගෞතම ස්වාමීන් වහන්සේ සති ගණනාවක් මුල්ලේම විස්තර සහිතව පහදා දෙනු ලැබුවා. මෙම ප්‍රඥාව ගැන තවදුරටත් අපිට පහදා දීමට අති ගෞරවනීය පූජපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේට පාද නමස්කාරකව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු. තරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි සෙනසුරදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අපේ සති ගණනාවක් මුළුල්ලේ ප්‍රඥාවේ ගති ලක්ෂණ ප්‍රඥාවේ ප්‍රඥාව දියුණු කරගන්න ආකාරය ආදී පිළිබඳව තමයි කතා බහ කළේ. එතකොට ඒකට හේතුව බුද්ධික මහත්මයා සිහිපත් කළා වගේ විශේෂයෙන්ම අනුරුද්ධ සූත්‍රයේ දැක්වෙන මහා පුරුෂ විතර්කයන් අතර මේ හත්වැනි මහා පුරුෂ විතර්කය විශේෂ වැදගත්කමක් තියෙන්නේ මේ සාසනික ප්‍රතිපදාව තුළ ප්‍රඥාව සියල්ලටම ප්‍රමුඛ නිසා. ඒ නිසා තමයි අපි අදහස් කළේ ප්‍රඥාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් ඒ ඊට අදාළ කාරණා විවිධ පැතිවලින් සාකච්ඡා කිරීම යෝග්‍යයි කියලා ඉදිරියේදී ඒ කොටස් එකතු කරලා ග්‍රන්ථයක් හැටියටත් සකස් කරන්නට බලාපොරොත්තු වෙන බව අපි සිහිපත් කළා. ඉතින් ඒ අරමුණත් ඇතිව අපි සති 13ක් පමණ මුළුල්ලේ එක දිගට මේ ප්‍රඥාව කියන කාරණේ පිළිබඳවයි සාකච්ඡා කළේ. එතකොට මෙහිදී මේ වෙනකොට අපි කතා කරලා තියෙනවා ප්‍රඥාවේ ගති ලක්ෂණ, ඒ වගේම ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු කරුණු, එහෙම නැත්නම් ප්‍රඥාව සහ ඥානය කියන මේ කාරණා අතර තියෙන අන්තර් සම්බන්ධය. ඒ වගේම ප්‍රඥාව දියුණු කරන්නට අපි අනුගමනය කළ යුතු පියවර ඊළඟට ප්‍රඥාව දියුණු කිරීමට අවශ්‍ය අංග මොනවද කියන එක ඒ වගේම ප්‍රඥාව දියුණු කිරීම සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවද කියලා සුදුසුකම් 15ක් පිළිබඳව අපි කතා බහ කළා. ඒ වගේම ප්‍රඥාව ඇතිවීමේ හේතු 20ක් පිළිබඳව අතිපූජනීය රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කරලා තියෙන පාරමිතා ප්‍රකරණය ග්‍රන්ථය ඇතුළත් කරුණු අනුව අපි සාකච්ඡා කළා. ඒ වගේම ප්‍රඥාවට බාධක කරුණු ප්‍රඥා පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය ප්‍රඥා පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය මේ කාරණා පිළිබඳව අපි මේ වෙනකොට කතා බහ කරලා තියෙනවා. එතකොට අද දවසේ අපි හිතනවා මේ ප්‍රඥාව පිළිබඳව සාකච්ඡාව අපිට නිම කරන්නට හැකි වේවි කියලා. අද දවසේ අපි අවසාන කොටස කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥා පාරමිතාවේ ප්‍රභේද සහ ප්‍රඥාවේ ප්‍රභේද. එතකොට පාරමිතාවක් හැටියට ප්‍රඥාව දියුණු කරනකොට එහි අපි හඳුනාගත යුතු ප්‍රභේද සහ ප්‍රඥාව ධර්මයක් හැටියට ගුණයක් හැටියට චෛතසික ධර්මයක් හැටියට ගත්තහම එහිත් යම් යම් ප්‍රභේද පිළිබඳව පටිසම්භිදා මග්ග ප්‍රකරණ පාළියේහි දැක්වෙනවා. ඒ ප්‍රභේද පිළිබඳව පැහැදිලි කිරීමයි අද දවසේ අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට ශ්‍රේණුකාණේ මහානායක ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ පාරමිතා ප්‍රකරණය ග්‍රන්ථයේ විශේෂයෙන් පැහැදිලි කරනවා ප්‍රඥා පාරමිතාවේ ප්‍රභේද පිළිබඳ. එහිදී විශේෂයෙන්ම දැන් අපි අවශේෂ පාරමිතා පිළිබඳව ඉගෙන ගන්නකොටත් අපි ඉගෙන ගන්නවා පාරමී පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන මේ තුන් ආකාරයෙන් පාරමිතාවක් ප්‍රභේදගත වෙනවා. එතකොට මහබෝසත්වරු මේ තුන්ආකාර පාරමිතා ප්‍රභේදයන්ම පුරුදු පුහුණු කළ යුතු වෙනවා. පච්චේක බෝසතාණන් වහන්සේලා පාරමී උපපාරමී කියන කොටස් දෙක අවම වශයෙන් සම්පූර්ණ කළ යුතු වෙනවා. ඒ වගේම ශ්‍රාවකයන් හැටියට නිවන් දකින අය පාරමිතා කියන මූලික ස්වરૂපය එහි සම්පූර්ණ කළ යුතු වෙනවයි කියන බව අපි කුඩා කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ කාරණය පිළිබඳව නායක හඳුරු මේ ප්‍රඥා පාරමිතාවට අදාළව පැහැදිලි කරනවා. Tamanගේ ධන ධාන්‍ය ආදී වස්තුන් කෙරෙහි හා අමුදරුවන් කෙරෙහිද තෘෂ්ණාව දුරුකොට ප්‍රඥා සම්පාදනය හා Tamanගේ ප්‍රඥාවෙන් අනුන්ට යහපත සිදු කිරීමත් ප්‍රඥා පාරමිතාවය. අත්පා ආදී ශරීරාවයවයන් ගැන ආලය හැර ප්‍රඥා සම්පාදනය හා තමන්ගේ ප්‍රඥාවෙන් ලොවට යහපත සිදු කිරීමත් ප්‍රඥා උපපාරමිතාවයි. තමාගේ ජීවිතය ගැන නොතකා ප්‍රඥාව සම්පාදනය කිරීම හා ප්‍රඥාවෙන් ලොවට යහපත සිදු කිරීමත් ප්‍රඥා පරමාර්ථ පාරමිතාවයි. එතකොට තමන්ගේ ධනය, අඹුදරුවන් ආදී බාහිර තමන් සම්තක දේවල් තමන්ට අහිමි වුණත් ඒවා පිළිබඳව සලකන්නේ නැතිව ප්‍රඥාව දියුණු කරන්නට පුළුවන් නම් ඒක තමයි ප්‍රඥා පාරමිතාව හැටියට හඳුන්වන්නේ. දැන් මේකෙන් අදහස් කරන්නේ අපි මෙතන පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන ප්‍රඥාව ඇති තැනැත්තා ඒ සියල්ලක් සංරක්ෂණය කරගනිමින් කටයුතු කරන්නට දක්ෂ වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව මෙහෙවා කටයුතු කරන්නේ Tamanටත් හානි නොවෙන්න, අනුන්ටත් හානි නොවෙන්න දක්ෂ විදිහට ක්‍රියාත්මක වෙනවා. හැබැයි යම් අවස්ථාවකදී ලෝකයට ලෝකයට වැඩි යහපතක් සිද්ධ කරන්නට ක්‍රියාත්මක වීමේදී තමන් සන්තක ධන ධාන්‍ය ගේ දොර ඉඩ කඩම් යාන වාහන මිල මුදල් ආදිය තමන්ට වැය කරන්න වෙනවා නම් එතනදී අර ලෝකයට යහපත කිරීම සඳහා ඒ තමන් සන්තක සම්පත් වැය කිරීමට පසුබට වෙන්නේ නැහැ. එතකොට ප්‍රඥාව මෙහෙवला ක්‍රියාත්මක වෙනවා තමන්ගේ අනුන්ගේත් යහපත සඳහා ඒ ලෝකෙට යහපත සිදු කිරීමේදී තමන් සම්තක සම්පත් ඒ සඳහා වැය කරන්න වෙනවා නම් සම්පත් නැති වේවි කියන බීතිය නිසා අර ප්‍රඥාවෙන් කළ යුතු වැඩ කොටස නවත්තන්නේ නැහැ. එතකොට තමන් සම්තක සම්පත් වැය කරමින් හෝ ඒවා පිළිබඳව තියෙන ආලය තෘෂ්ණාව අතහැරලා අර බාහිර ලෝකෙට යහපත සිදු කරන්නට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී Tamanගේ අමුදරුවන් Tamanට අහිමි වෙන අවස්ථාවක් ලැබුණා වුණත් ඒ ඒ කරන ක්‍රියාවෙන් අමුදරුවන්ටත් ලෝකේ අන් අයටත් යහපතක් සිද්ධ වෙනවා නම් එබඳු අවස්ථාවලදී අමුදරුවන් Tamanට අහිමි වුණත් එයින් පසුබට නොවි ඒ ලෝකෙට සිද්ධ කරන යහපත සිදු කරන්නට ක්‍රියාත්මක කරන. දැන් මේක පරිස්සමින් අපි තේරුම් ගන්නට ඕන. අමුදරුවන් පිළිබඳව නොසලකා හරිනවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. එහෙම නොසලකා හරිනවා නම් එතන ඇති ප්‍රඥාවක් නැහැ. එතකොට බෝසත්තරයා අමුදරුවන් පිළිබඳව සැලකිලිමත් වෙනවා. අමුදරුවන් විතරක් නෙමෙයි තමන්ගේ පරිවාරය පවා ආරක්ෂා කරන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා මහ බෝසත්වරේ. එහෙම තමයි ශාසනයක් ගොඩනගන්නේ පරිවාරය සකස් කරන්නේ. එහෙම නැතුව එන කෙනෙක් ආදෙන් කියලා හිතාගෙන එහෙම යන චරිතයක් නෙමෙයි. මේ මහා ප්‍රඥාව වගේම මහා කරුණාවෙන් විශාල පිරිසක් ඒ වෙනුවෙන් පුරුදු පුහුණු කරමින් තමයි බෝසත්වරේ ක්‍රියා කරන්නේ. එතකොට එහෙම කටයුතු කරද්දී ආ සමස්ත පරිවාරය ගැනම උනන්දු වෙන බෝසතාණන් වහන්සේ අමුදරුවන් පිළිබඳව නොසලකා හරිනව නෙමෙයි. හැම විටම ඒ අයගේ සුරක්ෂිත බව සඳහා ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් සමහර අවස්ථාවලදී ඒ අමුදරුවන්ගේ යහපත පිණිසත් ඒ වගේම ලෝක යහපත පිණිසත් ඒ අමුදරුවන් පිළිබඳව තියෙන බන්ධනය අත්හල යුතුය නම් ඒ බඳු අවස්ථාවලදී අනේ මට අමුදරුවන් නැති වෙනවානේ කියන කාරණය පදනම් කොටගෙන අර ප්‍රඥාවෙන් කරන වැඩ කටයුතු ටික නවත්තන්න නැහැ කියන එකයි මේකෙන් අදහස් කරන්නේ එතකොට මේක අපිට හොඳට තේරුම් ගන්නට පුළුවන් අපේ ගෞතම මහබෝසතාණන් වහන්සේ තමන්ගේ අමුදරුවන් දන් දුන්නු ආත්ම භාවය පිළිබඳව කල්පනා කරලා බලනකොට වෙස්සන්තර ආත්ම භාවය එතකොට එතනදී බිරිඳ ගැන නොසලකා හැරලා දරුවා ගැන නොසලකා හැරලා ඒ අය පරිත්‍යාග කළා නෙමෙයි. එතනදී කරන්නේ බෝසත්තරයක් හඳුනා ගන්නවා ඒ බිරිඳ සසර ගමනේ Taman සමග දැඩි බැඳීමකින් ಗುಣධම් වඩනෝ ඒ භාර්යාවගෙන් ಗುಣධම් වඩන්නටත් සාසනය ගොඩනගන්නටත් ලොකු සහයෝගයක් ලැබෙනෝ නමුත් ඒ භාර්යාවට අත්හැරීම පිළිබඳව ඒ පුහුණුවත් සසර ගමනේ නැවත නැවත පුරුදු පුහුණු කරනවා ඇලීමෙන් බැඳීමෙන් සෙනෙහසින් පවත්වාගෙන යනවා වගේම අවශ්‍ය තැනදී අත්හරින්නටත් ඒ භාර්යාවට දේවල් පුරුදු කරනවා. තමනුත් ඒවා පුරුදු කරනවා, භාර්යාවටත් ඒවා පුරුදු කරනවා. එතකොට බෝසත්තරයේ බිරිඳ දන් දීම කියන කාර්ය સિદ્ધ කරන්නේ හුදෙක් මගේ වැඩේ කරගන්න බිරිඳ කාට හරි දෙනවා කියන අදහසින් නෙවෙයි බිරිඳටත් පුහුණු කරන්නට ඕන ඒ බන්ධනයන් අතහරින්නට ඒ මානසික ගුණය, ඒ නෛෂ්කාම්ම්‍ය පිළිබඳ ගුණය බිරිඳටත් පුහුණු කරන්න ඕනේ. එතකොට ආදරය සෙනෙහස පවත්වාගෙන වෙනත් ලෝක කිසිම සැමියෙක් ප්‍රාර්ථනා නොකොට මේ එකම බෝසත්වරයා වෙනුවෙන් අනන්ත සසරෙහි එන්නටත් ඇය සතු ශක්තිය තියෙන්නට ඕනේ. අවශ්‍ය තැනදී ඒ විරහව දරාගෙන ඇයට අත්හැරීමේ හැකියාවත් පුහුණු වෙන්නට ඕන. එතකොට මේ කාරණය සඳහා බෝසත්වරයා භවෙන් භවේ තමන්ගේ භාර්යාවට උපකාර කරනවා. එතකොට ඒ උපකාර කිරීමේ උච්චතම අවස්ථාවක් තමයි අර විදිහට විස්සන්තරාත්ම භාවයේ අපට පෙනෙන්නේ. ඒ වගේම දරුවන් දන් දීම කියන කාරණයක් ඒ වගේ ඒ අය පීට්‍රොස් මේහෙන් ඒ පියා සමග සසරෙහි බැඳී එමින් පියාණන්ට ಗುಣධම් වඩන්න සහාය විය යුතු තැන සහාය වෙනවා. Taman ඒ පියාණන් ඇසුරු කරමින් ಗುಣධම් වැඩි යුතු තැන්වල ಗುಣධම් වඩනවා. එතකොට මේ බැඳීම මේ සෙනෙහස පවත්නවා වගේම අවශ්‍ය තැනදී ඒ පියාගෙන් වෙන් වෙන්නට ඒ දරුවන් පුහුණු වෙන්නටත් ඕන ඒ වගේම බෝසත්වරයෙක් හැටියට පියෙක් හැටියට ඒ පුත්‍ර ස්නේහය අවශ්‍ය නම් අත්හරින්නට මනස පුහුණු කරන්නටත් ඕන. එතකොට මෙන්න මේ දෙපැත්තෙම යහපත ගැන සලකලා තමයි බෝසත්වරයෙක් දරුවන් දන් දීම කරන්නේ. එතකොට බෝසත්වරයෙක් හැටියට තමන්ගේ පාරමිතාවත් එතන සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ තමන්ගේ මානසික ශක්තියත් අවදි වෙනවා. ඒ වගේම දරුවන්ගේ මානසික ශක්තියත් අවදි වෙනවා. ඒ වගේම ඒ කරන පරිත්‍යාගයෙන් ලෝකටත් යහපතක් වෙනවා. අන්න එහෙම සෑම පැත්තම සමබරව දකිමින් සියලු දෙනාට යහපතක් කරන්න හැකි අවස්ථාවලදී පමණයි අමුදරුවන් අහිමි වුණත් ඒක ගැන නොසලකා හරිමින් ඒ ප්‍රඥාවෙන් අදාළ කටයුත්ත කරන්න. එහෙම නැත්නම් ඒකෙන් අදහස් කරන්නේ අමුදරුවන් ගැන සැලකිල්ලක් නැහැ, සෙනෙහසක් නැහැ කියන කාරණයක් නෙමෙයි. ඒවා අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන. එතකොට ප්‍රඥාව සම්පාදනය කිරීම කියන කාරණේදී සෑම දිනාටම යහපත කරන්නට සිද්ධ වෙන විපත් වළක්වන්නට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කාටවත් අනර්ථය පිණිස නෙමෙයි එසේ කටයුතු කරන්නේ ඒ සෑම දිනාගේ යහපත සඳහාමයි. එතකොට දැන් තමන් සම්තක ධනය අහිමි වීම කියන කාරණය නම් තමන් දරා ගන්න කාරණය අමුදරුවන් දන් දෙනවා කියන කාරණේදී ඒ අයට අනර්ථයක් සිදු නොවි ඒ අයටත් යහපත සිදු කරමින් තමයි බෝසත්වරේ ඒ ප්‍රඥා මූලිකව ඒ කටයුත්ත සිද්ධ කරන්නේ. එතකොට බිරිඳ කෙරෙහි තියෙන ස්නේහය මූලික කොටගෙන දරුවන් කෙරෙහි තියෙන ස්නේහය මූලික කොටගෙන ප්‍රඥාවෙන් ලෝකය වෙනුවෙන් කළ යුතු කටයුතු නවත්තන්නේ නැහැ. ධනය අහිමි වුණත් අමුදරුවන් පිළිබඳව Tamanට තියෙන ස්නේහය අත්හරින්නට උනත් ඒ සියල්ල අත්හරින්මින් හෝ ලොවට සිද්ධ කරන යහපත ප්‍රඥාවෙන් සිදු කරන්නට බෝසත්තරේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක තමයි ප්‍රඥා පාරමිතාව කියන මූලික අවස්ථාව. එතකොට ශ්‍රාවක ශ්‍රාවකින් හැටියට නිවන් දකින්න යන අයත් ඔය ප්‍රමාණයෙන් ප්‍රඥාව පුහුණු කළ යුතු වෙනවා. පච්චේක බෝසත්වරු හැටියට යන අයත් ඔය මූලික ස්වરૂපය පුරුදු පුහුණු කළ යුතු වෙනවා මහ බෝසත්වරු වගේම. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි තමන්ගේ අංග ප්‍රත්‍යංග වලට හානි වුණත් අංග ප්‍රත්‍යංග වල යම් අහිමි වීමක් සිද්ධ වුණත් එය නොසලකා හරිමින් ප්‍රඥාවෙන් ලොවට කළ හැකි යහපත සිද්ධ කරන්නට බෝසත්වරු ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු බිරිඳගේ යහපත වෙනුවෙන් කටයුතු කරනකොට දරුවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරනකොට ලෝකයේ අන් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරනකොට ඒ යහපත සඳහා ක්‍රියාත්මක වීමේදී ඇතිවෙන අතිරේක අර්බුදයක් සමනය කරන්නට ගිහිල්ලා තමන්ගේ අංග ප්‍රත්‍යංගවලට යම් කිසි හානියක් සිද්ධ වුණත් මගේ අතපය කැපෙයි මගේ අංග ප්‍රත්‍යංග විනාශ වෙයි මගේ රූප සම්පත්තිය විකෘති වෙයි ඒ නිසා මේකට නම් අත ගහන්න බෑ කියලා එහෙම ලෝකයේ වෙනුවෙන් ලෝක යහපත වෙනුවෙන් නුවණින් කරන වැඩ කටයුතු බෝසත්තුරු නවත්තන්නේ නැහැ එතනදී අංග ප්‍රත්‍යංගත් ආරක්ෂා කරගෙන ඒ කටයුත්ත කරන්නට උත්සාහ කරනවා. හැබැයි එහෙම කරන්නට බැරි නම් අංග ප්‍රත්‍යංග අහිමි වුණත් එය දරාගෙන ඒ ලෝකෙට කළ යුතු යහපත සිද්ධ කරනවා. දැන් ඔය පසුගිය දවස්වලත් අපි අන්තර්ජාලය එහෙම දැක්කේ අර එක අම්මා කෙනෙක් විදුලි සෝපානයක දරුවත් එක්කලා යනකොට ඒ විදුලි සෝපානයේ අතර හිදසකින් ඒ දරුවා වැටෙනවා. එතකොට ඒ දරුවා වැටෙනකොට අර මව දරුවා බේර ගන්නට එතනට පනිනවා අන්තිමට දරුවා බේරෙනවා හැබැයි මව අනතුරට ලක් වෙලා ජීවිතක්ෂයටපත් වෙනවා එතකොට මවක් හැටියට ඒ විදිහෙන් ක්‍රියා කරන්නට බොහෝ මව්වරුන්ට හැකියාව තියෙනවා හැබැයි වෙනත් කෙනෙකුගේ දරුවෙක් වෙනුවෙන් ඒ පරිත්‍යාගය කරන්නට පුළුවන්ද Tamanට කිසිදු සම්බන්ධතාවයක් නැති කෙනෙක් වෙනුවෙන් ඒ පරිත්‍යාගය කරන්නට පුළුවන්ද මහබෝසත්වරයෙක් කියලා කියන්නේ ලෝකේ ඕනෑම කෙනෙකුගේ යහපත වෙනුවෙන් ඒ බඳු පරිත්‍යාගයක් කරන්නට ඉදිරිපත් වෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ අඥාන විදිහට ක්‍රියාත්මක වෙනවා කියන එක නෙමෙයි. තමනුත් රැකිලා අනුනුත් රකින්නට උපරිම උත්සාහයක් දරනවා. නමුත් එහෙම නොහැකි අවස්ථාවලදී තමන්ගේ අංග ප්‍රත්‍යංග වලට යම්කිසි හානියක් සිද්ධ වුණා වුණත් ඒ ලෝකයේ අන් අයට කරන යහපත නවත්තන්නේ නැතිව ඒ ප්‍රඥා මූලික කටයුත්ත කරන්නට ඉදිරිපත් වෙනවා. ඒතකොට ඒක තමයි උපපාරමී කියලා හඳුන්වන්නේ. එතකොට ඒ අවස්ථාව මහ බෝසත්වරු සම්පූර්ණ කරන්නට ඕන පච්චේක බෝසත්වරුත් ඒ අවස්ථාව සම්පූර්ණ කරන්නට අවශ්‍යයි. ඊළඟට පරමත්ත පාරමිතා කියලා කියන්නේ ජීවිතේ පරදුවට තබමින් කරන සත්කාරයක්. එතකොට ප්‍රඥාව සම්පූර්ණ කරගෙන එහෙම නැත්නම් ප්‍රඥාවෙන් කරන කටයුතු වලදී තමන්ගේ ජීවිතයත් රැකගෙන අනුන්ගේ ජීවිතත් රැකගෙන දෙපසම රැකගෙන කටයුතු කරන්නට තමයි උත්සාහ කරන්නේ. නමුත් සමහර අවස්ථාවලදී යම් යම් කැපකිරීම් සිද්ධ කරන්නට වෙනවා නම් ඒබඳු අවස්ථාවකදී බෝසත්වරයා තමන්ගේ ජීවිතය අහිමි වුණත් ඒ ලෝකයේ වෙනුවෙන් කරන්නට යන යහපත නවත්වන්නේ නැහැ, වළක්වන්නේ නැහැ. උදාහරණයක් හැටියට දැන් අපි මහ ඖෂධ පඬිතුව පිළිබඳව කතා ප්‍රවෘත්තිය කියවනකොට අපිට පෙනෙනවා ඒ රජුගේ යම් යම් නොමනා ක්‍රියාවන් නිසා රජු බරපතල අනතුරුදායක දේවල් වලට මැදි වෙනවා. ඉතින් මේ බඳු අවස්ථාවලදී මහෞෂධ පඬිතුයෝ තමයි අග්‍ර පුරোহিতයා හැටියට අනුශාසනා කරන්නේ රජුගේ රජයේ සුරක්ෂිත බව සඳහා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එතනදී තමන්ට හානි සිද්ධ වේවි තමන්ගේ ජීවිතයට අනතුරක් වේවි කියන කාරණේ පාදක කොටගෙන ඒ තමන්ගේ කාර්යභාරය නවත්තන්නේ නැහැ. ඉතින් අන්තිමට මහෞෂධ පඬිතුත් තමන්ගේ ජීවිතය විනාශ වෙන්නට නොදී සුරක්ෂිත කරගන්නවා. ඉතින් නමුත් යම්කිසි බරපතල අනතුරුදායක අවස්ථාවකදී වුණත් ජීවිත අපේක්ෂාවෙන් තොරව ඒ ලොවට යහපත සිද්ධ කරන්නට ඉදිරිපත් වෙනවා. ඒ අවස්ථාව තමයි ජීවිතය පරදුවට තබා එහෙම නැත්නම් ජීවිත පරිත්‍යාගයෙන් ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරන අවස්ථා හැටියට දැක්වෙන්නේ. මෙන්න මේ මේ අවස්ථාව තමයි පරමත්ත පාරමී කියලා කියන්නේ. ඒ කියන්නේ ජීවිතය අහෝසි වුණත් ජීවිතේ පරදුට දැන් මේකෙන් ජීවිතේ අහෝසි විය යුතුමයි කියලා නියමයක් නැහැ. ජීවිතේ අහෝසි වුණත් මම මේ යහපත නවත්වන්නේ නැහැ කියන ආකාරයෙන් Tamanට ඒ ජීවිතාසාවත් අතහරින්නට පුළුවන් නම් එයයි අවශ්‍ය වෙන්නේ. ඒ මානසික ගුණයයි මෙතනදී අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව ජීවිතේ නැති වෙනවද, රැකෙනවද කියන කාරණේ නෙමෙයි එතනදී වැදගත් වෙන්නේ. ඉතින් මේවා හරියට තේරුම් ගත්තොත් තමයි ඒ උසස් අවස්ථාව සම්පාදනය කරන්න සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට නායක හඳුරු මෙහි ඒ ඒ පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන කාරණා තුන තවත් ක්‍රමයකින් පැහැදිලි කරනවා. ප්‍රඥාවෙන් අන්යන්ගේ වස්තුව හා අමුදරුවන් රැකදීම ප්‍රඥා පාරමිතාව හැටියටද අන්යන්ගේ ශරීරාංගයන් රැකදීම ප්‍රඥා උපපාරමිතාව හැටියටද අන්යන්ගේ ජීවිතය රැකදීම ප්‍රඥා පරමාර්ථ පාරමිතාව හැටියටද කියන්නටත් වටමේය. ඒ කියන්නේ දැන් තමන්ගේ පුද්ගලික ධනය අමුදරුවන් අහෝසි වෙද්දිත් ඒවා Tamanට අහිමි වෙද්දිත් අනුන්ට යහපත සිද්ධ කිරීම, Tamanගේ අංගපත්‍යංග අහෝසි වෙද්දිත් අනුන්ට යහපත සිද්ධ කිරීම, Tamanගේ ජීවිතය අහෝසි වෙද්දිත් ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වීම කියන ඒ ආකාරයෙන්ත් අපිට මෙය හඳුනා ගන්නට පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ Tamanගේ ප්‍රඥාව පාවිච්චි කරලා අන් අයගේ ධනය සහ අමුදරුවන් සුරක්ෂිත කරලා දෙනවා. එහෙම කරලා දෙනවා නම් ඒකත් ප්‍රඥා පාරමිතා. ඊළඟට දෙවැනි අවස්ථාව ගත්තාම තමන්ගේ ප්‍රඥාව පාවිච්චි කරලා අන් අයගේ අංග ප්‍රත්‍යංග විනාශ වෙන්නට යන එක සුරක්ෂිත කරලා දෙනවා. ඒක ප්‍රඥා උපපාරමිතා. ඊළඟට තමන්ගේ ප්‍රඥා පාවිච්චි කරලා අන් අයගේ ජීවිත විනාශ වෙන්නට යන එක ආරක්ෂා කරලා දෙනවා. ඒක ප්‍රඥා පරමාර්ථ පාරමිතා. දැන් මේ මේ කාරණේ අපිට බොහොම පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් මේ පැත්ත. යම්කිසි කෙනෙකුට ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන් නම් ඊටාම අර්බුදකාරී අවස්ථාවක එහෙම නැත්නම් අනතුරුදායක අවස්ථාවක අනුන්ට විපතක් වෙන්නට යන අවස්ථාවක තමන්ගේ ප්‍රඥාව පාවිච්චි කරලා ඒ අන් අයට සිද්ධ වෙන දුක් විපත් වළක්වන්නට පුළුවන්කම තියෙනවා. යම්කිසි ක්‍රමයකින් වැඩ කටයුතු කරගෙන ගියොත් මේ තැනත්තා මේ ක්‍රමයට ගියොත් නම් ධනය විනාශ කරගන්නවා සම්පූර්ණයෙන්ම දුගියෙක් බවට පත් වෙනවා. ඒ නිසා මොහොත නිවැරදි මඟ පෙන්වීමක් කරන්නට ඕන කියලා යම්කිසි ප්‍රඥේ යම් පුද්ගලයෙකුට නිවැරදි මඟ පෙන්වීමක් සිද්ධ කරලා ඒ තැනැත්තා අර ධන සම්පත් වලින් පරිහානියටපත් නොවි ආරක්ෂා කරගන්නට සමත් වෙනවාද එතකොට තමන්ගේ ප්‍රඥාව පාවිච්චි කරලා අනිත් අයගේ ධන විනාශය වැළක්වුවා වෙනවා ඒක ප්‍රඥා පාරමිතාවයි එතකොට ඒතනත්තා මේ විදිහට කටයුතු කළොත් නම් අර බිරිඳ දරුවන් සමග තියෙන ඒ සෙනෙහස paludu කරගන්නවා එහෙම වුණොත් මේ අයට වැඩි කාලයක් මේ විවාහ සංස්ථාව සමග සම්පන්නව පවත්වන්නට වෙන්නේ නැහැ. ඔහු අකමැත්තෙන් වුණත් ඔහුගේ බිරිඳ දරුවන් ඔහු අතහැරලා යනවා. ඒ නිසා මොහුට මේ විදිහෙන් උපදෙස් දුන්නොත් මේ විදිහෙන් කටයුතු කළොත් මේ සිද්ධ වෙන්නට යන විනාශය වළක්වා ගන්නට පුළුවන් කියලා ප්‍රඥාවෙන් අනිත් අයට මඟ පෙන්වලා ඒ අයගේ පෞල් ජීවිත විනාශ වීම, අමුදරුවන් අහිමි වීම වළක්වා ලන්නට පුළුවන් නම් එතකොට එතන තමන්ගේ ප්‍රඥාව ක්‍රියාත්මක කිරීම තුලින් අනුන් සන්තක දේවල් ආරක්ෂා කළා වෙනවා ඒකත් ප්‍රඥා පාරමිතා. එතකොට තව කෙනෙකුගේ අංග ප්‍රත්‍යංග විනාශ වෙන්නට යනවා නම් යම්කිසි අනතුරුදායක අවස්ථාවකට අවිචාරවත් විදිහට යම්කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නට සූදානම් වෙනවා. එතෙන්දී ප්‍රඥාවන්ත පුද්ගලයෙකුට මඟ පෙන්වන්න පුළුවන්. ඔහොම කරන්න එපා. ඔහොම කළොත් ලොකු අනතුරක් සිද්ධ වෙනවා. ඕක මෙන්න මේ විදිහෙන් කරන්න. පරිස්සමින් කරන්න. මෙහෙම සූක්ෂමව කරන්න. මෙන්න මේ වගේ උපායක් ඕකට පාවිච්චි කරන්න. ඒතර තමන්ගේ ප්‍රඥාව පාවිච්චි කරලා අනිත් අයට වෙන්න යන විපත්තිය අංග ප්‍රත්‍යංග විනාශ කරගන්නට යන එක ඕනනම් වළක්වන්නට පුළුවන්. ඊළඟට තව කෙනෙකුගේ ජීවිතය විනාශ වෙන්නට යන අවස්ථාවකදී තමන් උපායශීලීව එහෙම නැත්නම් નિවරදිව මඟ පෙන්වීම තුළින් තමන්ට පුළුවන්කම තියෙන ඕනනම් අන් අයගේ ජීවිත සුරක්ෂිත කරන්නට. එතකොට මෙන්න මේ විදිහට තමන්ගේ ප්‍රඥාව පාවිච්චි කරලා අන් අයගේ සම්පත් සහ අමුදරුවන් ආරක්ෂා කර දීම ඒ වගේම අන් අයගේ අංග ප්‍රත්‍යංග විනාශ වෙන්නට තියෙන ඉඩකඩ අහුරලා ඒ අයට අංග ප්‍රත්‍යංග සුරක්ෂිත කරගෙන ජීවිතේ පවත්වා ගන්නට සහාය වීම ඒ වගේම ඒ අයගේ ජීවිත අවදානම තේරුම් අරගෙන ජීවිත සුරක්ෂිත කරගන්නට අවශ්‍ය මඟ පෙන්වීම කියන මේ ක්‍රම තුනට ප්‍රඥා පාරමිතා ප්‍රඥා උපපාරමිතා ප්‍රඥා පරමත්ත පාරමිතා කියන මේ ප්‍රඥාවේ ප්‍රභේද තුන සම්පාදනය කරන්නට පුළුවන්කම තියනවා කියන බවයි එයින් පැහැදිලි කරන්නේ. එතකොට මේ මේ පැත්ත අපි කාටත් පැහැදිලි වෙනවා. මේ පැත්තෙන් කල්පනා කරනකොට ඔය තුන්ආකාරම ප්‍රඥා ප්‍රභේදයන් ශ්‍රාවකයෙකුට වුණත් ඔය කියන ක්‍රමයට සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ කියන්නේ අන් අයගේ සම්පත් රකින්නට, අන් අයගේ අංග ප්‍රත්‍යංග රකින්නට, අන් අයගේ ජීවිත රකින්නට. එතකොට ප්‍රඥාව තියෙනවා නම් මහබෝසත්වරයෙකුට පමණක් නෙමෙයි ශ්‍රාවකයෙක් හැටියට ගුණධම් වඩන කෙනෙකුට වුණත් ඔය ප්‍රභේද තුන සම්පාදනය කරගන්නට පුළුවන්කම තියෙනවා තමන්ගේ ප්‍රඥාව පාවිච්චි කරලා. ඊළඟට නායක හඳුරෝ සිහිපත් කරනවා තමාගේ වස්තුව හා අමුදරුවන් හැර නෑමිතුරන් හැර ශරීරාවයවයන් ගැනත් ජීවිතය ගැනත් නොතකා ප්‍රඥා සම්පාදනය සඳහා ආරණ්‍ය ආදියට වැද භාවනා කරන යෝගාවචරයාගේ ඒ ක්‍රියාව ප්‍රඥා පාරමිතාවද වේ ප්‍රඥා උපපාරමිතාවද වේ ප්‍රඥා පරමාර්ථ පාරමිතාවද වේ දැන් පින්නතුන් අහලා තියෙනවානේ අර චක්කපාල හාමුදුරුවෝ තමන්ගේ S2 අන්ධ වෙයි කියලා වෛද්‍යවරයා අනතුරු අඟවද්දී ඒක ගැන තෘෂ්ණාවෙන් අර තමන් ಗುಣධම් වඩන එක නැවැත්තුවේ නැහැ. S2 නොසලකා හැරියේ නැහැ S2ටත් අවශ්‍ය ප්‍රතිකාර කළා. නමුත් ඒ තමන් ඇති කරගත්තු අදිෂ්ඨානය බිඳගන්නේ නැතිව තමන්ගේ ශරීර අංග ප්‍රත්‍යංගයන්ට යම් හානියක් වුණත් තමන් මේ පුරුදු පුහුණු කරන විදර්ශනාව නවත්වන්නේ නැහැ කියන දැඩි අදිෂ්ඨානයෙන් යුක්තව ඒ ප්‍රඥාව අවදි කරලා ලෝකෝත්තර ප්‍රඥාව උපදවන්නට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රමය උන්වහන්සේ සම්පාදනය කළා. එතකොට අන්න ඒ විදිහට සමහර යෝගාවචරයින් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා තමන්ගේ ධනය ගැනත් නොතක අමුදරුවන් ගැනත් නොතක අංග ප්‍රත්‍යංග ගැනත් නොතක ජීවිතය පවා පරදුවට තියලා අරහත් මාර්ගඥානය නැමැති උත්තරීතර ප්‍රඥාව ලෝතුරු ප්‍රඥාව උපදවා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන අවස්ථා තියෙනවා. ඉතින් මේ අවස්ථාවක ඒ බඳු අවස්ථාවක අර ත්‍රිවිධ පාරමිතාවම සම්පාදනය වෙනවා කියන එකයි නායක හඳුරෝ මෙහිදී සිහිපත් කරන්නේ. ඇත්තටම දැන් ප්‍රඥා පරමාර්ථ පාරමිතාව හැටියට ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව ප්‍රඥාව සම්පාදනය කිරීම සඳහා සසර ගමනේ මනස පුහුණු කළ යුත්තේ යම් අවස්ථාවලදී ඒ ප්‍රඥාවේ උච්චතම අවස්ථාවකට ඇවිල්ලා ලෝකෝත්තර ප්‍රඥාව උපදවා ගත යුතු ඉම පෙනිපෙනී සමහර විට Tamanට බරපතල ගැටලු මතුවෙන්නට පුළුවන්. ඉතින් මේ බඳු අවස්ථාවලදී ඒ කවර ගැටලුවක් ආවත් Tamange උත්සාහය අතහරින්නේ නැතිව ඒ කටයුත්ත સિદ્ધ කරන්නට නම් ජීවිතය ගැන පවා අපේක්ෂාව අතහැරීමේ හැකියාවක් යම් කෙනෙකුට තියෙනවා. දැන් ඒ ගුණය බෝසත් මහ බෝසත්වරු විසින් විශේෂයෙන්ම සම්පාදනය කළ යුත්තේ ඇයි? උන්වහන්සේලාට ਸਰවඥතා ඥානය සාක්ෂාත් කිරීමේදී ක්ලේශ මාරයන් වගේම දිව්‍ය පුත්‍ර මාරයන් පවා පරාජය කරන්නට සිද්ධ වෙනවා. ඉතින් එතනදී ජීවිතයට අන්තරායක් වේවිය කියලා කියන තැතිගැන්ම, කම්පණය, භීතිය මතු වුණොත් කොහෙත්ම ඒ කාර්ය සම්පූර්ණ කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මහබෝසත්වරු විශේෂයෙන්ම Tamanගේ අභිමතාර්ථ සාධනයේදී ජීවිතය ගැන පවා අපේක්ෂාව අතහැරලා චතුරංග සමන්නාගත වීර්යය ඒ කියන්නේ මගේ ශරීරයේ ලේමස් වියලී එනවා නම් වියලී ඒවා ඇට සම් ආදී පමණක් ඉතුරු වෙනවා නම් ඉතුරු ඒවා එහෙම වුණත් මම මේ උත්සාහය අතහරින්නේ නැහැ කියන දැඩි කැපකිරීමක් කරන්නට උන්වහන්සේලාගේ මනස සසරේ පුරුදු පුහුණු කරලා තියෙන්නට ඕන. ඉතින් අවශේෂ පච්චේක බෝසත් සහ ශ්‍රාවකයින්ටත් ඒ ගුණය යම් තරමකට පුහුණු කරලා තියෙනවා නම් එය නිවන් දකින්නට ಗುಣධම් වඩද්දී යම් යම් බාධක අභියෝග පැමිණෙනකොට ඒවායින් තමන්ගේ ප්‍රතිපත්ති මාර්ගය කඩා වැටෙන්නේ නැතුව ඒ සියලු බාධක මැඩගෙන ඉදිරියට යන්න ඒ තමන් පුරුදු පුහුණු කරන ගුණය හේතුවක් වෙනවා ඊළඟට නායකහාර සිහිපත් කරන සේනක පඬිත කාලයේ අප මහබෝසතාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ නුවණින් මරණ භයින් තැතිගෙන තමන් වහන්සේ වෙත පැමිණි බ්‍රාහ්මණයාගේ පසොම්බිය තුල සර්පයෙකු ඇති බව තමන් වහන්සේ නුවණින් දැක සර්පයා දක්වා බ්‍රාහ්මණයාගේ දිවි රැකදීම ප්‍රඥා පරමාර්ථ පාරමිතාව බව චර්යා පිටක අටුවා ආදීහි දක්වා තිබේ. මහෞෂධ පඬිතයන් විසින් තමන් වහන්සේගේ නුවණින් වේදේහ රජුගේ දිවි රැකදීමත් තමන් වහන්සේගේ ජීවිතය ගැන නොතකා වේදේහ රජු වෙනුවෙන් තමන් වහන්සේගේ නුවණ යොදා ක්‍රියා කිරීමත් දහම්සොඬ රජතුමා විසින් ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ සෙවීමත් ප්‍රඥා පරමාර්ථ පාරමිතාව. එතකොට අපි මුලින් සිහිපත් කළා වගේ වේදේහ රජුරුවන් රැකගන්නට ගිහිල්ලා මහෞෂධ පඬිතයන්ට තමන්ගේ ජීවිතයත් අහිමි වේවි කියන අවදානම් සහගත தත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි එහෙමයි කියලා තමන් අතගහපු කාර්ය නැවැත්තුවේ නැහැ. ඒ කාර්ය නවත්තන්න නැතුව තමන්ගේ ප්‍රඥාව මෙහෙवला උපායශීලීව රජුත් පරිවාරයත් ආරක්ෂා කරගන්නට කටයුතු කළා. තමන්ගේ ජීවිතයේ බරපතල අනතුරක පෙනිපෙනී තිබියදීම. එයින් තතිගත්තේ නැතුව ඒ වගේම දහම්සොඬ ජාතකයේදී අපිට පෙනෙනවා මහබෝසතාණන් වහන්සේ ධර්මය සොයාගෙන ගිහිල්ලා ඒ ධර්මයේ වෙනුවෙන් එතකොට ධර්මය කුමක් සඳහාද ප්‍රඥාව අවදි කිරීම සඳහායි. එතකොට ඒ දහම අහලා ඒ දහම තුලින් සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන අවදි කරගන්නට සද්ධර්මය ශ්‍රවණය කිරීමේ අභිලාෂයෙන් යුක්තව තමන්ගේ ජීවිතය පවා පරිත්‍යාග කරන්නට ඉදිරිපත් වුණා. ඉතින් එතනත් ජීවිත පරිත්‍යාගයෙන් ප්‍රඥාව සඳහා ක්‍රියාත්මක වුණු අවස්ථාවක් කියන බවයි නායක හඳුර සිහිපත් කරනවා. එතකොට මෙන්න මේ විදිහට ප්‍රඥා පාරමිතාවේ ප්‍රභේද තුනක් තියෙනවා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන්. ඉතින් එය බෝසත් වරු මහබෝසත්වරු ඒ අවස්ථා තුනම සම්පාදනය කරන්නට ඕන. පච්චේක බෝසත්වරු එයින් දෙකක්වත් සම්පාදනය කරන්නට ඕන. ශ්‍රාවක බෝසත්වරු එයින් එකක්වත් අවම වශයෙන් සම්පාදනය කරන්නට ඕන. ඊළඟට දැන් ඔය ටික තමයි ප්‍රඥා පාරමිතාවේ ප්‍රභේද හැටියට අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ. ඊළඟට අපි සිහිපත් කළා ප්‍රඥාවේ ප්‍රභේද ගණනාවක් පිළිබඳව. ඒ කියන්නේ ප්‍රඥාව ගුණයක් හැටියට ගත්තාම, චෛතසික ධර්මයක් හැටියට ගත්තාම එහි විවිධ ප්‍රභේද පිළිබඳවත් පටිසම්භිදා මග්ග පාළියේහි දැක්වෙනවා. එහි ප්‍රඥා ප්‍රභේද 12ක් පමණ දැක්වෙනවා 10ක් එක අනුපිළිවෙලින්ම දැක්වෙනවා තවත් දෙකක් අතරින් පතර පැහැදිලි කරලා තියෙනවා ජවන පඤ්ඤා නිබ්බේධික පඤ්ඤා මහා පඤ්ඤා තීක්ෂණ පඤ්ඤා විපුල පඤ්ඤා ගම්භීර පඤ්ඤා අසාමන්ත පඤ්ඤා භූරි පඤ්ඤා පුතු පඤ්ඤා සහ හාස පඤ්ඤා යනුවෙන් ප්‍රඥාවේ ප්‍රභේද 10ක් දක්වලා තිනවා. ඊළඟට තවත් අවස්ථා දෙකක් දක්වලා තිනවා සීඝ ප්‍රඥා සහ ලහු ප්‍රඥා වශයෙන්. එතකොට මේ නම් කියපු ගමන් අපිට තේරෙන්නේ නැති වෙන්නට පුළුවන්. නමුත් මේ දක්වන්නේ එක් එක්කෙනා ප්‍රඥාව පුහුණු කරන ආකාරය මත ඒ ඒ ප්‍රඥාවෙහි විශේෂතාවයන් පිළිබඳවයි මේ පැහැදිලි කරන්නේ. එතකොට ඒ සම්බන්ධව මේ විදිහට දක්වනවා පටිසම්භිදා මග්ග පාළියේහි මේ කොටස තියෙන්නේ පටිසම්භිදා මග්ග පාළියේ දෙවනි පොතේ ප්‍රඥා කතා යටතේ බුද්ධ ජයන්ති පොතේ පිටු අංකය ගත්තොත් 158 වෙනි පිට 159 තමයි සිංහල තේරුම තියෙන්නේ රූපයෙහි අනිච්චානුපස්සනාව වඩනා ලද්දී පුන පුනා කරන ලද්දී ජවන ප්‍රඥාව සම්පූර්ණ කෙරේ එතකොට රූපය පිළිබඳව අනිච්චානුපස්සනාව. අනිච්චානුපස්ස අනිච්ච කියලා කියන්නේ වහා බිඳී යන ස්වභාවයනේ. එතකොට රූපය හටගෙන වහා බිඳී යන බව. ඒ රූපයේහි අනිච්චානුපස්සනාව නැවත නැවත පුරුදු කරන ලද තැනැත්තාට බහුලව පුරුදු කරන තැනැත්තාට ඒ රූපේහි අනිච්ඡානුපස්සනාව පුහුණු කිරීමෙහි ප්‍රතිඵල හැටියට මතුවෙන ප්‍රඥාව ජවන ප්‍රඥාව කියලා හඳුන්වනවා. ඒතකොට ජවන කියලා කියන්නේ වේගය කියන අර්ථයෙන් ජවන් කියන වචනේ හිතෙන්නේ. එහෙම නැත්නම් ක්‍රියාකාරී බව, වේගවත් බව කියන අදහස්. එතකොට අර රූපය වහවහ බිඳි බිඳි යන ආකාරය වේගවත්ව නැවත නැවත තමන්ගේ මනසින් බලමින් අනිච්ඡානුපස්සනාව බහුල කොට පුහුණු කරන්නට පුළුවන් ඒ රූප ධර්ම වහා බිඳි බිඳි යන ආකාරය එසේ අරමුණු කරමින් ඇතිවෙන ප්‍රඥාව ජවන පඤ්ඤා කියලා හඳුන්වනවා ඊළඟට අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন රූපේහි අනිච්චානුපස්සනාව වඩලද්දී පුන පුනා කරන ලද්දී ජවන ප්‍රඥාව පරිපූර්ණ කෙරේ. එතකොට අනිච්චානුපස්සනාව නැවත නැවත වඩනකොට ජවන ප්‍රඥාව සම්පූර්ණ වෙනවා. ඊළඟට තව ක්‍රමයක් දක්වනවා. අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন කියන මේ රූපයන්හි අනිච්චානුපස්සනාව. එතකොට වර්තමාන රූපය සම්බන්ධව විතරක් නෙමෙයි ඉක්ම ගිය රූපය ඒ ඉක්ම ගිය රූපේහි අනිත්‍යතාවය. දැන් රූපයක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. ඒ වහා බිඳී ගියා. දැන් එය අතීතයට එකතු වුණා. මේ විදිහට ඒ අතීතයට එක්ුණු රූපය පිළිබඳව. ඒ වගේම වර්තමානයේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳි බිඳී යන ආකාරය. ඒ වගේම අනාගතෙත් එය ඒ විදිහට හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සියලුම රූප කොටාෂයන් ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳී යන ආකාරයක් කියන මේ අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයටම අයිති රූප හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන ආකාරය දකිමින් අනිච්චානුපස්සනාව ප්‍රගුණ කරන තැනැත්තාට ඒ තුලින් මතුවෙන ප්‍රඥාව ජවන ප්‍රඥාවයි ඒ වැඩපිළිවෙල තුලින් තමයි ජවන ප්‍රඥාව සම්පූර්ණ කරන්නට සමත් වෙන්නේ ඊළඟට දක්වනවා රූපේහි දුක්ඛානුපස්සනාව වඩන ලද්දී පුනප්නා කරන ලද්දී නිබ්බේධික ප්‍රඥාව සම්පූර්ණ කරයි. එතකොට නිබ්බේධික කියලා කියන්නේ බෙදා බලනවා එහෙම නැත්නම් ගැඹුරට කිඳා බහිනවා විනිවිද යනවා කියන අර්ථය. එතකොට ඒ විදිහට රූපය පිළිබඳව දුක්ඛානුපස්සනාව වඩන තැනැත්තා. නැවත නැවත පුරුදු පුහුණු කරන තැනැත්තාගේ ප්‍රඥාව හඳුන්වනවා නිබ්බේධික ප්‍රඥාවයි කියන්නේ. එතකොට අනිච්චානුපස්සනාව වඩනකොට ඇතිවෙන ප්‍රඥාව ජවන ප්‍රඥා කියලා හැඳින්වුවා. මෙතන රූපස්කන්ධෙහි දුක්ඛානුපස්සනාව වඩන තැනැත්තාගේ ප්‍රඥාව නිබ්බේධික ප්‍රඥාව කියලා හඳුන්වනවා. ඊළඟට අර විදිහටම දක්වනවා අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন රූපේහි දුක්ඛානුපස්සනාව වඩන ලද්දී පුන පුනා කරන ලද්දී ජවන ප්‍රඥාව සම්පූර්ණ කෙරේ. එතකොට දුක්ඛානුපස්සනාව වැඩිම තුල පහළ වෙනවා නිබ්බේධික ප්‍රඥාව අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයටම අයිති රූප කොටාශයන් පිළිබඳව දුක්ඛානුපස්සනාව නැවත නැවත පුහුණු කරනකොට ඒ තුලින් අර මුලින් කියපු ජවන ප්‍රඥාව තවදුරටත් දියුණු වෙනවා. ඊළඟට දක්වනවා රූපේහි අනත්තානුපස්සනාව වඩන ලද්දී පුන පුනා කරන ලද්දී මහා ප්‍රඥාව සම්පූර්ණ කෙරේ. එතකොට රූපය පිළිබඳ අනත්තානුපස්සනාව ආත්ම ස්වરૂපයෙන් තොරයි කියන බව හේතුප්‍රත්‍යයෙන් හටගන්නා රූප කොටාස පමණයි මෙහි සත්‍යයේ පුද්ගලයේ ආත්මය කියා ගත හැකි කිසිවක් නැහැ කියන බව નિවරදිව දකින්නට උත්සාහ කිරීම. එතකොට ඒ තුලින් තමයි අනත්තානුපස්සනාව දියුණු කරන්නේ. ඒ අනත්තානුපස්සනාව යම් කිසි කෙනෙක් දියුණු කරනවා නම් ඒයින් මතුවෙන ප්‍රඥාව මහා ප්‍රඥා කියලා හඳුන්වනවා. ඊළඟට අතීත අනාගත රූපේහි අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন රූපේහි අනත්තානුපස්සනාව වඩන ලද්දී පුන පුනා කරන ලද්දී ජවන ප්‍රඥාව සම්පූර්ණ කෙරේ. එතකොට අනත්තානුපස්සනාව දකිනකොට මහා ප්‍රඥාව වැඩෙනවා අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයෙහිම පවතිනා වූ රූප කොටාෂයන් පිළිබඳව අනත්තානුපස්සනාව නැවත නැවත වේගවත්ව මනස මෙහෙයමින් ඒ ප්‍රඥාව දියුණු කරනකොට නැවත ඒ තුලින් ජවන ප්‍රඥාව වර්ධනය වෙනවා දියුණු වෙනවා ඊළඟට රූපේහි නිබ්බිදානුපස්සනාව වඩනා ලද්දී පුන පුනා කරන ලද්දී තීක්ෂණ ප්‍රඥාව පරිපූර්ණ කෙරේ. එතකොට නිබ්බිදා කියලා කියන්නේ නිබ්බින්දති කියලා කියන්නේ විඳින්නේ නැහැ. මේ රූපය පිළිබඳව ඇලෙන්නට බැඳෙන්නට විඳින්නට තරම් දෙයක් නැහැ කියලා නුවණින් දකිනකොට තමයි නිබ්බිදාව ඇති වෙන්නේ. එතකොට රූපය පිළිබඳ නිබ්බිදානුපස්සනාව නැවත නැවත දියුණු කරනකොට ඒ තුලින් ඒ තැනත්තාට තීක්ෂණ ප්‍රඥාව දියුණු වෙනවා. නිබ්බිදානුපස්සනාවෙන් අවදි වෙන ප්‍රඥාව හඳුන්වලා තියෙන්නේ තීක්ෂණ ප්‍රඥා කියලා. ඒ වගේම අතීත අනාගත වර්තමාන කියන ඒ කාලත්‍රයට අයිති රූපයන් පිළිබඳව නිබ්බිදානුපස්සනාව නැවත නැවත පුහුණු කරනකොට ඒ තුලින් නැවතත් අර ජවන ප්‍රඥාව වර්ධනය වෙනවා. ඊළඟට දක්වලා තියෙනවා රූපේහි විරාගානුපස්සනාව වඩනා ලද්දී පුන පුනා කරන ලද්දී විපුල ප්‍රඥාව සම්පූර්ණ කෙරේ. එතකොට විරාගානුපස්සනාව වඩන තැනැත්තාගේ ඒ ප්‍රඥාව හඳුන්වන්නේ විපුල ප්‍රඥා කියලා. විපුල කියලා කියන්නේ මහත් කියන අර්ථය, පුළුල් කියන අර්ථය. එතකොට විපුල ප්‍රඥාව කියලා හඳුන්වනවා කුමක්ද මේ රූපය පිළිබඳව නිබ්බිදාන විරාගානුපස්සන විරාග කියලා රාග කියලා කියනවා ඇලෙනවට විරාග කියනවා නොඇලෙනවා එතකොට රූපය පිළිබඳ නොයල්ම පුරුදු කරන්නා වූ භාවනාව තමයි විරාගානුපස්සනා කියලා කියන්නේ. ඒ කියන්නේ ඇලෙන්නට දෙයක් එහි නැහැ මේ රූපෙහි. ඇලෙන්නට, බැඳෙන්නට, වැළඳ ගන්නට, මුසපත් වෙන්නට, ගිලෙන්නට තරම් සුදුසු දෙයක් රූපේහි නැති බව නැවත නැවත විමසා බලනකොට ඒ රූපේ පිළිබඳ විරාගය වර්ධනය වෙනවා. ඒ ඒ විරාගය වර්ධනය කරමින් කරන භාවනාව තමයි විරාගානුපස්සනාව. ඒතර විරාගානුපස්සනාව පුහුණු කරන තැනැත්තාට ඒ හේතුවෙන් විපුල ප්‍රඥාව වැඩෙනවා. අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයටම අයිති රූපයන් පිළිබඳ විරාගානුපස්සනාව නැවත නැවත වඩනකොට ඒ තුලින් ඒ තනත්තාට ජවන ප්‍රඥාව යලිත් වර්ධනය වෙනවා ඊළඟට රූපේහි නිරෝධානුපස්සනාව වඩනා ලද්දී තුනකුණා කරන ලද්දී ගම්භීර ප්‍රඥාව සම්පූර්ණ කෙරේ එතකොට රූපය පිළිබඳ නිරෝධානුපස්සනාව. නිරෝධ කියලා කියන්නේ හටගත් සංස්කාර ධර්මයන් කිසිවක් ඉතිරි නොවි අභාවයට යනවට කියනවා නිරුද්ධ වෙනවයි කියලා. එතකොට මේ මේ නාම රූප ධර්ම සියල්ලක්ම අභාවයට යනකොට කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. සියල්ලක්ම අභාවයට යනවා. දැන් අපි මීට පෙරත් සිහිපත් කරලා තියෙනවා. දැන් බටහිර ලෝකයේ පරමාණු වල ක්‍රියාකාරීත්වය පිළිබඳව කතා කරනකොට ඒ අය කියනවා රූප පරිවර්තනයක් සිද්ධ වෙනවායි කියලා. අපි කඩදාසියකට ගිනි තිබ්බහම කාබන් අණු කොටස් ටිකක් බවට පරිවර්තනය වෙනවා. හැබැයි බුදුදහමේ පැහැදිලි කරන්නේ එහෙම නෙමෙයි. අර කඩදාසියක් හැටියට පවතින්නේ එකක් නෙවෙයි නැවත නැවත හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා රූප කොටස් ටිකක්. දැන් මේ රූප කොටාස බිඳි බිඳි යනකොට යලි යලිත් ඒහා සමාන රූප කොටාස ජනිත කරනවා කුමක් නිසාද අර සමාන සීතෝෂ්ණ ගුණයක් එතන පවතින නිසා හැබැයි දැන් අපි ඒකට ගින්දර එකතු කළාට පස්සේ දැන් ඒ පරිසරය තුල තිබුණු සමති සීතෝෂ්ණ ගුණය වෙනුවට තේජෝ ශක්තිය උත්සන්න වෙනවා තේජෝ ශක්තිය උත්සන්න වුනහම දැන් අර බිඳී යන රූප කලාප වෙනුවට අභිනවයෙන් හටගන්නා රූප කලාප අර මුලින් තිබුණු විදිහේ රූප කොටාස ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. ඊට වඩා වෙනස් වුණු විකෘති වුණු රූප කොටාස ටිකක් තමයි ගොඩනගන්නේ. ඇයි? තේජෝ ශක්තිය අමතරව මෙතනට බහුලව ඒක රාශී වුණු නිසා. එතකොට සමශීතෝෂ්ණ ගුණය තියෙනකොට ජනිත කරන රූප කොටාස ජනිත කරන්න බැරුව යනවා. තේජෝ ශක්තිය වැඩි වුණාම. ඒ කියන්නේ ගිනි තිබ්බහම. එතකොට ඇති කරන රූප කොටාස තමයි අපිට අලු හැටියට ප්‍රකට වෙන්නේ. එතකොට කඩදාසිය අලු බවට පරිවර්තනය වුණා නෙවෙයි කඩදාසිය හැටියට තිබුණේ නැවත නැවත බිඳි බිඳි යලි යලි හටගන්නා රූප කොටාස සමූහයක්. එතනට තේජෝ ශක්තිය එකතු කළාම අතිරේක ප්‍රත්‍ය නිසා අර මෙතෙක් ගොඩනගු රූප කොටාෂ විදිහේ රූප කොටාෂ ගොඩනගන්නට සමත් වෙන්නේ නැහැ. ඊට වඩා වෙනස් රූප කොටාෂ ටිකක් තමයි ගොඩනගන්නේ. එතකොට මුලින් කඩදාසිය හැටියට තිබුණු රූප කොටාෂ ඇතිව නිරුද්ධ වුණා කිසිවක් ඉතිරි නොවි. අර අලු කියලා කියන්නේ අභිනවයෙන් තේජෝ ශක්තිය සහ අවශේෂ හේතු ප්‍රත්‍ය පාදක කොටගෙන අභිනවයෙන් ජනිත වෙන්නා වූ රූප කොටාස ටිකක් පමණයි. එහෙම නැත්නම් මුලින් තිබුණු කඩදාසියේ පරිවර්තනයක් නෙමෙයි. එතකොට අන්න ඒක තමයි Nirodha කියලා කියන්නේ. කියන්නේ මුලින් තිබුණු නාම ධර්ම රූප ධර්ම නිරුද්ධ වෙනකොට ආය තව එකක් හදාගෙන නිරුද්ධ වෙනව නෙමෙයි. තව කොටසක් ඉතුරු කරගෙන නිරුද්ධ වෙනව නෙමෙයි. හටගත් දේ හේතුප්‍රත්‍යයන්ගේ අභාවයෙන් එහෙමම නිරුද්ධ වෙනවා. Eh, එතකොට අන්න ඒ eh, කිසිවක් ඉතිරි නොවි නිරුද්ධ වෙන ගතිය තමයි නිරෝධ කියලා හඳුන්වන්නේ. Eh, නමුත් ඒක අනුත්පාද නිරෝධයක් බවට පත් වෙන්නේ අරහත් මාර්ගඥානයත් සමගයි. ඒ කියන්නේ දැන් නාම ධර්ම නැවත නැවත කුසල කුසල ධර්මයන් ගොඩනගමින් පුනර්භවයක් ඇති කරන්නට සමත් වෙනවා. ඇයි පුනර්භවයක් ඇති කරන්න සමත් වෙන්නේ? අදාළ නාම රූප ධර්ම බිඳී ගියාට යලි යලිත් අදාළ හේතු ප්‍රත්‍ය තියෙන නිසා නැවත නැවත ගොඩනගනවා. එතකොට ඒ හටගත් දේ බිඳී ගියාම නැවත හටගන්නේ නැතිනම් එය හඳුන්වනවා අනුත්පාද නිරෝධයයි කියනවා. එතකොට පරිණිරවාණයේදී සියලුම සංස්කාර ධර්මයන් අනුත්පාද නිරෝධයකටපත් වෙනවා. අරහත් මාර්ගඥානයේදී ක්ලේශ ධර්ම අනුත්පාද නිරෝධයකටපත් වෙනවා. ඒ කියන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ වෙනවා. එතෙක් හටගත් හටගත් නාම රූප ධර්ම කිසිවක් ඉතිරි නොකොට නිරුද්ධ අහෝසි වීම තමයි නිරෝධ කියලා හඳුන්වන්නේ. එතකොට ඒක සාමාන්‍ය නිරෝධයයි. අන්නේ සංස්කාර ධර්මයන්ගේ කිසිවක් ඉතිරි නොවි බිඳී යන ගතිය නැවත නැවත දකින භාවනා ඥානය තමයි නිරෝධානුපස්සනාවයි කියලා කියන්නේ. එතකොට රූපේහි නිරෝධය නැවත නැවත දකින ගතිය නිරෝධානුපස්සනාවයි. මේ නිරෝධානුපස්සනාව යම් කෙනෙක් සම්පූර්ණ කරනවද ඒතනත්තා ප්‍රගුණ කරන ප්‍රඥාව හඳුන්වනවා ගම්භීර ප්‍රඥාවයි කියලා. එතකොට අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයෙහිම රූප ධර්ම නැවත නැවත නිරෝධානුපස්සනාවෙන් දියුණු කරනකොට යලිත් අර ජවන ප්‍රඥාවම වර්ධනය වෙනවා. ඊළඟට රූපේහි පටිනිස්සග්ගානුපස්සනාව වඩලාදී පුන පුනා කරන ලද්දී අසාමන්ත ප්‍රඥාව සම්පූර්ණ කරයි. දැන් රූපය පිළිබඳ පටිනිස්සග්ගාන පටිනිස්සර්ජනය කියලා කියන්නේ අත්හරිනවා. එතකොට මේ මේ රූපේහි ඇලෙන්නට බැඳෙන්නට ආස්වාදනය කරන්නට මුසපත් වෙන්නට ගිලෙන්නට කිසිවක් නැහැ කියලා දැනගත්තාම ඒ රූපේ පිළිබඳව තියෙන ඇල්ම අත්හරිනවා අන්නේ ඇල්ම අත්හැරීම සඳහා ප්‍රඥාව ඉපදවීම තමයි පටිනිස්සග්ගානුපස්සනාවයි කියලා කියන්නේ එතකොට ඒ පටිනිස්සර්ජනය කරන්න අත්හරින්න ඒ පිළිබඳව තියෙන තෘෂ්ණා බන්ධනය දුරු කරන්නට මනස පුහුණු කරන ඒ භාවනාව යම් කෙනෙක් ප්‍රගුණ කරනවාද ඒ හේතු කොටගෙන වැඩෙන ප්‍රඥාව හඳුන්වා අසාමන්ත ප්‍රඥාවයි කියනවා. එතකොට අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට අයිති රූප කොටාශ පිළිබඳ මේ භාවනාව නැවත නැවත ප්‍රගුණ කරනකොට නැවතත් ජවන ප්‍රඥාව සම්පූර්ණ කරනවා. ඊළඟට මේ සප්ත ප්‍රඥාව දැන් මේ වෙනකොට අපි ප්‍රඥා ප්‍රභේද හතක් ගැන කතා කළා. මේ සප්ත ප්‍රඥාව වඩනා ලද්දාහු පුන පුනා කරන ලද්දාහු පඬිත බව සම්පූර්ණ කෙරේ. එතකොට මේ ප්‍රඥා කාණ්ඩ හත නැවත නැවත වඩාම හොඳින් ප්‍රගුණ කරනකොට ඒ ප්‍රගුණ කරන තැනැත්තා තමයි පාණ්ඩිත්‍ය සම්පූර්ණ කරන්නේ. එතකොට පඬිත පුද්ගලයෙක් අර උපහාසයට කියන පඬිත බව කියන එක නෙමෙයි. හැබැයි පඬිතේ කියලා කියන්නට පුළුවන් වෙන්නේ මේ කියන ලද ආකාර හතකින් යුක්ත වූ මේ ප්‍රඥා ප්‍රභේද මනවින් ප්‍රගුණ කළ තැනැත්තා තමයි වචනේ පරිසමාප්තාර්ථයෙන් පඬිත කියලා හඳුන්වන්න පුළුවන්. එහෙම නැත්නම් තව සමහර තැන්වල එය භූරි පඤ්ඤ කියලාත් හඳුන්වලා දෙනවා. භූරි පඤ්ඤ. බහුල ප්‍රඥාව ඇති බව කියන අර්ථයෙන්. භූරි පඤ්ඤ. එතකොට තථාගතයන් වහන්සේත් හඳුන්වනවානේ භූරි පඤ්ඤ තථාගත කියලා. එතකොට මහත් වූ ප්‍රඥාවක් ඇති. බහුල ප්‍රඥාවක් ඇති. ඊළඟට ඒ පාණ්ඩිත්‍යත් එකතු වුණාම එතකොට කාරණා 8යි මේ අෂ්ට ප්‍රඥාව වඩනා ලද්දාහු පුන පුනා කරන ලද්දාහු පෘතු ප්‍රඥාව සම්පූර්ණ කරයි. එතකොට පෘතු කියලා කියන්නේ මහත් කියන අර්ථය ඒ පුතු ප්‍රඥාව දිනු කරන්නේ අර කරුණු 8ම සම්පූර්ණ වෙනකොට. මේ නව ප්‍රඥාව වඩනා ලද්දා වූ පුන පුනා කරන ලද්දා වූ හාස ප්‍රඥාව සම්පූර්ණ කෙරේ. එතකොට ওই නවවැදරුන් ප්‍රඥාවම නැවත නැවත සම්පූර්ණ කරනකොට හාස ප්‍රඥාව දියුණු වෙනවා. ඒ හාස ප්‍රඥාව කියන්නේ 10 වෙනි ප්‍රඥාව. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රඥා ප්‍රභේද 10 දැක්වෙන්නේ. ඊළඟට අපි අර සිහිපත් කළේ සීඝ්‍ර ප්‍රඥා කියලා කියන අර ජවන ප්‍රඥා වගේ සීඝ්‍රව මෙහෙවන්නට පුළුවන් විදිහේ ප්‍රඥා ප්‍රභේදයක් හඳුන්වනවා සීඝ ප්‍රඥා කියලා. ඊපස්සේ ලහු ප්‍රඥා කියලා කියන්නේ වහවහ ක්‍රියාත්මක කරන්නට පුළුවන්. අවශ්‍ය අවශ්‍ය අරමුණ කෙරෙහි වහවහ මෙහෙවන්නට පුළුවන් ප්‍රඥාව ලහු පඤ්ඤා කියලා හඳුන්වනවා. මෙන්න මේ විදිහේ ප්‍රභේද ගණනාවක් පටිසම්භිදා මග්ග පාළියේහි දක්වලා තියෙනවා. එතකොට ඒවා එකපාරට කියපු ගමන්ම කෙනෙකුට වටහා ගන්නට පහසු නැහැ. ඉතින් මේවා අර දැන ගැනීම සඳහා පමණයි අද දවසේ අපි මේ සිහිපත් කළේ මෙහෙම ප්‍රභේදක් තියෙනවා කියලා. මොකද ඇත්තටම මුලින්ම එක ග්‍රන්ථයක ඔය මේ ජවන ප්‍රඥා, නිබ්බේධික ප්‍රඥා, මහා ප්‍රඥා, තීක්ෂණ ප්‍රඥා, විපුල ප්‍රඥා, ගම්භීර ප්‍රඥා, ඊළඟට භූරි ප්‍රඥා මේ කාරණා දැක්කන් පස්සේ ඒ පළවෙනි වතාවට දකිනකොට මට ලොකු කැමැත්තක් ඇති වුණා, ඕනකමක් ඇති වුණා මේ ප්‍රඥා ප්‍රභේද මොනවද, මේවා කොහොමද දියුණු කරන්නේ, මොනවද මේවා අර්ථ කියලා ඒ විදිහින් හොයන්නේ. ඉතින් මූලික වශයෙන් අපිට සුතමේ ඥානයත් එක්කලා තමයි අපේ මනස අවදි වෙන්නේ. මොකද කවදාවත් අපි අහලා නැති දෙයක් අපිට දියුණු කරන්න බෑනේ. ඒතර මුලින්ම අපි අහලා තියෙන්න ඕන ප්‍රඥාවේ මෙන්න මේ වගේ ප්‍රභේද තියෙනවා කියලා. ඒකයි අපි අර මුල් අවස්ථාවේදී ප්‍රඥාව දියුණු කරන පියවර ගැන කතා කරද්දී පළවෙනි පියවර හැටියට අපි සිහිපත් කළේ සුතමේ ඥාන. ඉස්සල්ලා අහලා තියෙන්නට ඕන. ඒ ගැන දැනුවත් වෙන්නට ඕන. ඊට පස්සේ තමයි චින්තාමය ඥානෙ. පස්සේ අපි නැවත නැවත ඒවා ගැන හිතනවා, කල්පනා කරනවා, පොතපතින් කියවනවා, සාකච්ඡා කරනවා, ඒවා ප්‍රභේද විස්තර සොයනවා, විමසනවා. එතකොට තමයි මේ පිළිබඳව අපිට අපේ මනසේ යම්කිසි හුරු පුරුදු ගතියක් චින්තාමය වශයෙන් ඒවා ගැන හිතනකොට හුරු පුරුදු බවක් අපට බොහොම සමීප ගතියක් ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි මේ ප්‍රඥා ප්‍රවේදයන් සිහියෙන් සහ නුවණින් අපිට මේ කියන ලද භාවනාවන් පුහුණු කරමින් අපිට ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ. දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ විදිහේ ලොකු වැඩපිළිවෙලක් තුළින් තමයි අපිට මේ කියන ප්‍රඥා ප්‍රභේද දියුණු කිරීම සඳහා යා යුතු වෙන්නේ. නමුත් ඒ සඳහා මූලිකම අඩිතාලම තමයි අඩුතරමින් අපි අහලවත් තියෙන්න ඕන ප්‍රඥාවේ මෙන්න මේ වගේ ප්‍රභේද තියෙනවා කියලා. අන්න ඒ සඳහා පමණයි අද දවසේ අපි මේවා ගැන කතා කරන්නේ. එහෙම නැතුව එකපාරටම කතා කරපු පමණින්ම අපිට මේ ප්‍රභේද පිළිබඳව වැටහීමක් ඇති වෙන්නේ නැහැ. කෙනෙකුට කියන්නේ මොනවද කියලා එකකට එකක් වෙනසක්වත් වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ගැන කලබල වෙන්න එපා. ඒ ගැන අනේ මට නම් මේ මොකක්වත් තේරෙන්නේ අද මේ කියපු එකම ප්‍රභේදයක්වත් මට තේරුන්නේ ඉතින් මට ප්‍රඥාව පොඩ්ඩක්වත් නැතුව ඇති කියලා එහෙම කලකිරෙන්න එපා. අපි කවුරුත් එහෙම තමයි. මූලික අවස්ථාවේදී එකපාරටම අපිට මේ සියලු හැකියාවන් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසානේ අපි දීර්ඝ කාලයක් මේ ප්‍රඥාව පිළිබඳව මෙහෙම නැවත නැවත විවිධ පැති සාකච්ඡා කරන්නේ. ඉතින් එතකොට ඔය විදිහෙන් අහලා ඊට පස්සේ ගැන හිතලා කල්පනා කරලා තව මේ ත්‍රිපිටක ග්‍රන්ථය හොයාගන්න පුළුවන් නම් පටිසම්භිදා මග්ගපාළි දෙවැනි පොත දෙවැනි කොටස. ඒකේ තමයි 158 වෙනි පිටුවේ පාලියෙන් තියෙනවා 159 වෙනි පිටුවේ සිංහලෙන් තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට පොත හොයාගෙන කියවලා තවදුරටත් ඒවා පිළිබඳව දැනුම ඇති කරගන්නට පුළුවන්. ඉතින් ඉදිරියේදී අපි මේ කරුණු එකතු කරලා ප්‍රඥාව පිළිබඳව ග්‍රන්ථයක් සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවත් කියවලා තවදුරටත් පුහුණු කරන්නට පුළුවන්. එහෙම මේ පිළිබඳව හොඳ හුරු පුරුදු ගතියක් ඇති කරගෙන ඊට පස්සේ ටිකෙන් ටික ඊට අදාළ භාවනාවන් ප්‍රගුණ කරමින් ඒ ප්‍රඥා ප්‍රභේද දියුණු කරන්නට උත්සාහ කළ යුතු වෙනවා. එහෙමනම් අපි දැන් මේ සති 13ක් මුළුල්ලේම අපි කතා බහ කළේ ප්‍රඥාව පිළිබඳවයි. ප්‍රඥාවේ ගති ලක්ෂණ සහ ඒ ප්‍රඥාව දියුණු කරගත යුතු ආකාර පිළිබඳව. එතකොට මේ වෙනකොට අපි නැවතත් සිහිපත් කරන්නම් අපි ප්‍රඥාව ගැන කතා කළා ප්‍රඥාවේ ගති ලක්ෂණ මොනවද කියලා ඊළඟට ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු කරුණු මොනවද එහෙම නැත්නම් ඒ ප්‍රඥාවෙන් ප්‍රඥාව සහ ඥානය අතර පවතින සම්බන්ධය ගැන අපි කතා කරමු. ඊට පස්සේ ප්‍රඥාව දියුණු කරන්නට අනුගමනය කළ යුතු සුත්තමය, චින්තාමය, භාවනාමය කියන මේ පියවර තුන ගැන කතා කරමු. ඊළඟට ප්‍රඥාව දියුණු කරන්න අත්‍යවශ්‍ය අංග සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරේ, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ගැන කතා කරනවා. දැන් මේ පටිසම්භිදා මග්ග පාළිය ඔය කරුණු හතර තමයි ඔය දස ආකාර ප්‍රඥා ප්‍රභේදයන්ම දියුණු කරන්නට අවශ්‍ය කරුණු හැටියට දක්වන්නේ ওই කාරණා හතර. මොනවද කාරණා හතර? සත්පුරුෂාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එතකොට මේ කරුණු ගැන අපි කතා කළා. ඊළඟට ප්‍රඥාව දියුණු කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් 15ක් පිළිබඳව අපි කතා කළා. ඊළඟ ප්‍රඥාව ඇතිවීමේ හේතු 20ක් පිළිබඳව අපි කතා කළා. ප්‍රඥාවට බාධක කරුණු ගණනාවක් අපි සාකච්ඡා කළා. ඊළඟට ප්‍රඥා පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය මොකක්ද කියන බව කතා කළා. ඒවා ඕන කෙනෙකුට නැවත කියව ගන්නට පුළුවන්. රේරුකානේ මහානායක හාමුදුරුවන්ගේ පාරමිතා ප්‍රකරණේ ග්‍රන්ථයේ ප්‍රඥා පාරමිතාව යටතේ කරුණු සංග්‍රහ කරලා තියෙනවා. ඊළඟට ප්‍රඥා පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය ගැන අපි සාකච්ඡා කළා. ඊළඟට ප්‍රඥා පාරමිතාවේ ප්‍රභේද ගැන අද කතා කළා. ඊළඟට ප්‍රඥාව නැමැති ගුණය දියුණු කරනකොට එහි ප්‍රභේද 10ක් පිළිබඳවත් පටිසම්භිදා මග්ගය පාළිය ඇසුරු කොටගෙන අපි අද දවසේ කතා බහ කළා. එතකොට එහෙමනම් අද දවසෙන් අපි මේ ප්‍රඥාව පිළිබඳව මාතෘකාව නිමා කරනවා. ලබන සතියේ අපිට පුළුවන්කම තියෙනවා අෂ්ටමහා පුරුෂ විතර්කයන්හි 8 වෙනි මහා පුරුෂ විතර්කය පිළිබඳව කතා කරන්න. එතකොට 7 වෙනි මහා පුරුෂ විතර්කය තමයි පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස. මේ ධම ප්‍රගුණ කළ හැක්කේ දහමින් ඵල ලැබිය හැක්කේ ප්‍රඥාව ඇති තැනැත්තාටයි ප්‍රඥාව නැති තැනැත්තාට නොවේ කියන මේ කාරණය ගැනයි මේ සති 13ක් මුළුල්ලේම අපි අකණ්ඩව සාකච්ඡා කළේ. එහෙමනම් අද දවසින් ඒ කොටස නිමවටපත් කරලා අපි ලබන සතියේ පටන් ඉතිරි කොටස ආරම්භ කරමු සාකච්ඡා කරන්න.